එමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි මෙපමණකින් නිමවටපත් කරමු. ලබන සතියේ ධර්ම සාකච්ඡාව පවත්වන්න මට උපරිම උත්සාහ කරනවා පොඩි බාධකයක් ඉදිලා තියෙනවා. නමුත් කොහොම හරි කරන්න තමයි උත්සාහ කරන්නේ. හදිසියේ නොහැකි වුණොත් ඒ පිළිබඳ පණිවිඩයක් අපි ධර්ම යාත්‍රා ගෲප් එකට යොමු කරනවා. එහෙමනම් අපි අද දවසේ කතා කළේ බෝධිපාක්ෂික ධර්ම කතාවේ තුන්වෙනි කාරණය ගැන අපි පළමුවෙන් වීරය ගැන කතා කළා ඊළඟට සතිය ගැන කතා කළා අද සමාධිය ගැන කතා කළේ ඊළඟට අපිට ඊළඟ දවසේ කතා කරන්නට નિયમિતව පවතින්නේ බෝධිපාක්ෂික ධර්ම කතාවේ ඊළඟ කාරණේ ප්‍රඥාව. ප්‍රඥාව අවස්ථා පහක යෙදෙන ධර්මයක්. ඒ පිළිබඳව අපි ඊළඟ සතියේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ සහ සම්බන්ධවම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ගිහි පින්නතුන් හැම දිනාටමත් ඒ වගේම ඊටාම වටිනා සියුම් තැන් මතු කරමින් ප්‍රශ්න මතු කළා. ඒ සියලු දෙනාටම අපි අතිශයින්ම කෘතඥ වෙනවා පුණ්‍යානුමෝදනා කරනවා. සියලු දෙනාගේ ධර්ම ඥානය ප්‍රඥාව දියුණු කරගන්නට මේ කුසල් හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දකින්නට ඔබ අප හැම දිනකටම මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනකට දවසක් සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පුරා පැය දෙකක පමණ කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ පැනයන්ට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසල දුකින් නිවීමට හේතු ආස්නා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ.